ඒක නිසා යෝගාවචරයෝ කමඨාන් සුද්ධ කරන්න ගියාම ওই ශබ්ද කරබද ගැන කතා කරනවානේ වේදන ගැන කතා කරනවා හිතවිලි ගැන කතා කරනවා එතකොට ප්‍රශ්නයක් අහන්න ඕනේ දැන් හොඳයි ඔයාලට දැන් හිතවිලි නෙන්නේ දැන් මේ හිතවිලි වලට යන්නේ හිත කියලා නෙවෙයිනේ ඒක පාරට පැන්න පැනපුවම ඉතින් හිත හිත හිත හිත යනවා කවදා හරි අත්දකලා තියෙන දේ හිතවිලි වල ඉඳලා ආයත් ආනාපානෙට එනවා ඉතිවිල තිබිච්ච හිතක් අපව ආනාපානට එනවා. ඉතින් යෝගාවචරය හොඳට සීයලවලා සැපෙලා උත්තර කියන්න පුළුවන් නම් ඔව් ටික වෙලාවක් ගියාට පස්සේ ආනාපානට එනවා. ඒකට ආනාපානට එන්නේ ඔබ හිතලද චේතනාපූර්වකද සසංකාරිකවද සවිඥානකවද නැත්නම් අහම්බෙන්ද වෙන්නේ. මේක යෝගාවචරයට සැපෙලා කියන්න බෑ. පිට ගිය හිත යන්නේ කියලා නෙවෙයි. නමුත් පිට ගියේ හිත කවදා හරි භාවනා කරන කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන් යථා කාලයේදී ආපහු එනවා. ඒ ආපහු එන්නේ මේ හිත ඇතුළෙම තියෙන හැදියාවකින්නේ. හිතලා ගන්න බෑනේ මොකද හිත කොට අසතියින් ඉඳලා තියෙන්නේ. එතකොට දැන් ආපහු ආවට පස්සේ තමයි මේකට පශ්චාත්තාපුනොත් මොකද වෙන්නේ? විචිදේට පශ්චාත්තාපුනොත් කවදාකවත් අර ආපහු ආපු එකේ ගුණය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හිත පිට ගියේ කාපහු ආපු එක හිත විහිම්ම ඇති කරගත්ත වටිනා ගුණයක් නේ කලාතුරකින් අපි ඒක දැකලා මේ හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාපඩු යන්නේ කොච්චර වටිනවද දහස්වර පිට ගියත් දැන් හිත එනවනේ මේ හිත එන එක හිතේ හැදියාවනේ හිතේ බයලජ්ජාවනේ අනේ ගෙට වරෙන් ඔබට උණු වතුර දෝනේ ඔබට ඇල් වතුර දෝනේ නනේ කාපම් බීපම් කියලා අර ආපු හිතට සලකනවා නම් භාවනාව වැඩි කළාම ආත්මේ අපි කරන්නේ අරකට උණු වතුරක් කරනවා තෝ කොහෙද ගියේ මට කියලාද ගියේ කියලා. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. ඒක කරන්න ගියත් අසත්පුරුෂයි. ඒ රාජ්‍ය අදු ගහලා ඉන්න හිතට මේ එන්නේ ඇදී අපි අම්මා දීපු වරුද්දක් නෙවෙයිනේ මේ. තාත්තා දීපු වරුද්දකුත් නෙවෙයිනේ. ඉක්කොලි ගුරුවරයා දීපු වරුද්දකුත් නෙවෙයිනේ. මේක ලක්ෂ වාරයක් වැටි වැටි ආනාපාන කරපු එකේ ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඔබ ප්‍රමාදයට වැටේ. ශබ්ද නිසා හිත පිට යයි. වේදනාව නිසා හිත පිටේයයි. එහෙම නැත්නම් හිතවිලි නිසා හිත පිටේයයි. නමුත් ඒ ගිය බවට පශ්චාත්තාප වුණොත් ඒක නීවරණයක් වෙනවා. පශ්චාත්තාපයක් වෙන්න එපා. ආපහු ආවට පස්සේ බොහොම සුවද වෙලා තිබුණ දෙන්න ආනපන කරන ඵලයක්. ඒතර විශාල පශ්චාත්තාප ප්‍රමාණය තමයි අයින් කරගන්න පුළුවන්. ඒක මේ චින්තාමය ඥාණයෙන් කරන වැඩක්. ඒක සම්මා දිට්ඨිය හරහා කරන වැඩක්. ඒ නිසා කියන ඕන තරම් ප්‍රත්‍ය දුහපන් ගෙදර ආපු වෙලාවෙ ඉඳලා ආපහු වැඩේ කරපන්. එතකොට මේ මිනිස්සු ආපු වෙලාවෙ ඉඳලා බොහෝම ජයට අර තිබුණාට වැඩි හොඳට ආනාපානි කරනවා. ආන් එහෙම කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි හිත පිට ගියාට පස්සේ මම පිට ඉන්නේ මට පොට වැරදිලා මම දැන් ආනාපානට එන්න ඕනේ කියලා කියන චිත්තක්ෂණය ගත්තොත් මේ සතියකට අසතිය අහු වෙන වෙලාවක් නේ. සතිය කියන ගුණධර්මයට අසතිය අහු වෙන වෙලාවක් මේක අති ශ්‍රේෂ්ඨම අවස්ථාවක් මොකද මේකට බුදුහාමුදුරන්ට උදව් කරන්න බෑ දැන් මේක තමන් ළඟ තියෙනවා තමන් මේකට නොසලකා හිටියොත් අයාලට මේකට සලකව දැසේ තේරෙයි මම මේ සංසාරේ මේ ජීවිතේ මොකද්ද කරලා තියෙන්නේ මම මොකද්ද හොඳ වැඩක් කරලා තියෙනවා මගේ හිත යම් ප්‍රමාණයකට වැරදුනාම වැරද්ද බව දැනගන්නේ ඥානයක් දැන් මට තියෙනවා ගුණයක් මට තියෙනවා මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන බොහෝම විශේෂයෙන්ම සඳහන් කරලා "ද්වේ මේ භික්කවේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පර්යායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පසත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා" බුදුරුවරුන්ගේ දේශනාව දෙතවරයි මහණෙනි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුණු ඒක තමයි අපි ළඟ ඇත්තෙම නැති දේ. වැරද්දක් වුණාට පස්සේ කලබල වෙන්න මේක වැරද්දක්. ඒක මානවයේ හැටි. මේ හිතේ තියෙන පාහක ගතිය, මේ හිතේ තියෙන චපල ගතිය, මේ හිතේ තියෙන වංජනික ගතිය කියලා කලබල වෙන්නේ නැතුව වැරද්ද දැක්කොත් ඊට පස්සේ ආයෙක නොවීම පිණිස අනන්ත අප්‍රමාණ උදව් ලැබෙනවා. ඒ නිසා හිත පිට ගියාට ආපහු ආවට පස්සේ වැරද්ද වැරද්ද වශයෙන් දැකලා නතර වෙන්න පශ්චාත්තාපෙන්න යන්න බෑ. පශ්චාත්තාප වුණොත් ඉතුරු ටිකේ වැඩවත් කරගෙන යන්න හම්බෙන්නේ කොරස් කටේවත් අත දා ගන්න හම්බ වෙනවා. ඒ නිසා යෝගාවචරය කවදා හෝ එදිනදා ජීවිතය අපි විනාඩි 10 15 30 40 සමාට සතිය නැතුව ගත කරනවා. සක්මන් කරනකොට එහාට මෙහාට යන වාර දෙක තුන සතිය නැතුව ගත කරනවා. පරියන්කෙට ගියාට පස්සේ සතිය නැති ගත කරනවා. මේකෙදි හරියටම කාරණා වලලා දෙන්න හරියටම යෝගාවචරයට ධෛර්යය දෙන්නේ බුරුම ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. කමඨාන් සුද්ධ කරනට අහනවා හොඳයි ආනාපාන සති භාවනා කරන දදී හිත පිට ගියා. යන්න ඉස්සර තිබුණේ ආනාපානිය. ජී වට පිට බල්ලා කියනෝ ඔව්. යන්න ඉස්සර ආනාපානිය. දැන් ගිහිල් රත්යතු ගහලත් ආවෙත් ආනාපානියද? ඔව්. එහෙනම් බය වෙන්නේ. එහෙනම් හිත කෙලෙසිලා නැහැ. එහෙනම් ඒක කිසිම අත්තරක් නැහැ පොඩි කාලය පමාවීමක් විතරයි තියෙන නිසා නැවතත් පිට යනකොට බලපන් යන්න ඉස්සෙල්ලත් අරමුණේද ගිහිල්ලා ආටපස්සෙත් අරමුණේ න හරියට වාක්‍යයක් ඇතුලේ වරහන් දෙකක් ලියලා මැද වචනයක් දැම්මට ඒ වචන තිබ්බත් නැතත් වාක්‍ය වටිනාකම තියෙනවා. ඒ වාක්‍ය අර්ථය තියෙනවා. වරහන් ඇතුලේ තියෙන වචන අස්කලෝට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ තමයි හිත පිට යන්නේ ඉස්සලත් ආනාපානේ නම් ඊට පස්සේ ආනාපාන ඔබ සත්පුරුෂයෙක් විදියට ওই හිතට තුච්ච කළ කතා කරන්න එපා. ලැජ්ජිත වෙන්න එපා. ඒක තැවෙන්න එපා. සද්දයක් ඇහෙන්නේ ඉස්සලත් ආනාපාන සද්දෙන් පස්සෙත් ආනාපාන භාවිත මනසක් කියලා ගන්න. වේදනාවක් එන්නේ ඉස්සලත් ආනාපාන වේදනාව පස්සේ වේදනාව පස්සේ කියන අපි කකුල දිග අරිනවා. කකුල දිදෙනවා. හිමීට කකුල දිගලා ආය ආනාපානට ගන්නවා. කිසිම විෂ මැරිලා යනවා. ඒකේ කෙලෙස් නැති වෙලා යනවා. අනේ එදාට තේරෙනවා අපි මෙතෙක් කල් අපේ කයට, අපේ හිතට මොන වද දීලා තියෙනවද පුංචි වැරද්දක් කරන්න බෑ. 100ක් හදන්න හදනවා මේ සම්පූර්ණ වැරද්ද තියෙන හිත. අන්නේ සඳහා පළවෙනි දේ තමයි බුද්ධ දේශනාවේ අච්ඡං අච්ඡේතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දක්වන. දෙක අච්ඡං අච්චිතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. ඒ දැකපු වැරද්දෙන් දුරුවන් වීම පිණිස ඒක නොවීම පිණිස පිළිපැදවක්. ඒක කරන එක හරිම ලේසි අපිට අමාරු පළවෙනි. ඒ මොකද අපි ළඟ තියෙන සංඥාවක් අපි එකවරම සුද්ධවන්තෙක් වෙයි කියලා. gediya pitimma සුද්ධවන්තෙක් වෙයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ මේක නිකන් ලුණු ගෙඩියක පොත් අරිනා වගේ එකින් එක එකින් එක අරිනවා කෙහෙල් ගහක පතුරු ගහනවා වගේ පතුරු පතුරු පතුරු පතුරු අයින් කරගෙන යනකොට තමයි මේක සිද්ධ වෙන්නේ නිසා මේක භාවනා නොකරන කෙනෙකුට කොච්චර මේ බණ ඇහුවත් ඒක තේරෙන්නේ නැහැ නිකන් බූරුව ගෙවිතේ හකුරු පැටවුවා වගේ භාවනා කරනකොට මේක නෑ වුණොත් ඒත් පිරියෙනවා. මේ කාරණාව හරියට විස්තර වුණේ නැත්තම් ඒත් පිරියෙනවා.